ධම්මිකාර්ථයෙන් සම්පරායිකාර්ථයෙන් නිර්වාණ පරමාර්ථයෙන් අනුශාසනා කළ බැවින්ද සංසාරික සත්වයන් ජාතිකාන්තරයෙන් ජරාකාන්තරයෙන් ව්‍යාධිකාන්තාරයෙන් මරණකාන්තාරයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සේ උපායාස ආදී අනේක දුක්ඛයෙන් ගාන වූ සංසාරකාන්තාරයෙන් එතර කරවා නිර්වාණ ශේම භූමියට පමුණුවා වදාළ බැවින් සත්හා දේව මනුස්සානම් වනසේක මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ දුක්ඛාරිය සත්‍යයේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය දුක්ඛ නිරෝධාර්ය සත්‍යය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය යන චතුරාර්ය සත්‍ය ධර්මය සොයම් බුක්ඥානයෙන් අවබෝධ කොට වදාරා සූවිසි අසංඛේය නව කෝටි හැත ලක්ෂයක් දෙනහට අවබෝධ කරවා වදාළ බැවින්ද සියල්ල දක්නා බැවින්ද සියල්ල දන්නා බැවින්ද අනිකකු විසින් නොව තමන් වහන්සේම අවබෝධ කළ බැවින්ද කෙලෙස් නින්දෙන් අවදිවි තමන් වහන්සේම ප්‍රබුද්ධ වූ බැවින්දේ ශීනාශ්‍රව බැවින්ද කෙලෙස් සැවරීම් නැති බැවින්ද විතරාගී බැවින්ද විත දෝසී බැවින්ද විත මොහි බැවින්ද ඒකාන්තයෙන් නික්ලේශී බැවින්ද ඒකායන මාර්ගයෙහි එකලාව ගමන්ගත් බැවින්ද අනුත්තර සම්මා සම්බෝධියේ අසහායව අවබෝධ කළ බැවින්ද අවිද්‍යාව නම් වූ අබුද්ධිය නැසූ බැවින්ද සම්්‍යක් ප්‍රඥාව නම් වූ විද්‍යාව ලැබූ බැවින්ද බුද්ධ නම් වනසේක නාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සකල ලෝකයාගේ පුණ්‍ය භාග්‍යයත අධිකවේ සත සහස්‍ර ගුණයෙන් අධිකතර වූ පාරමී පුණ්‍ය භාග්යයෙන් සමන්වාගත බැවින්ද ක්ලේශමාර ස්කන්ධමාර අபிසංස්කාරමාර දිව්‍ය පුත්‍රමාරේ මච්චු මාරයන පංච මාරයන් බින්දලු බැවින්ද ඓශ්වර්ය යසස්ශ්‍රී කාම ප්‍රයත්න ධර්ම යන සයාකාර වූ භාග්‍ය ධර්මයන්ගෙන් සමන්වාගත බැවින්දේ කුසලා කුසල ධර්මයන් සාවද්‍ය අනවද්‍ය ධර්මයන් හීන ප්‍රනීත ධර්මයන් කෘෂ්ණ ශුක්ල සප්‍රතිභාග ධර්මයන් ඉස්කන්ධ ආයතන <clears throat> ධාතු සත්‍ය ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාදාදී නානා ණය ක්‍රමයන්ගෙන් බෙදා වදාළ බැවින්ද කාය විවේක චිත්ත විවේක උපදි විවේක යන ත්‍රිවිධ විවේකයන්ද දිව්‍ය විහාරේ බ්‍රහ්ම විහාරේ ආර්ය විහාර යන ත්‍රිවිධ විහරණ යන්ද ශුඤ්‍යත විමුක්ෂේ අනිමිත්ත විමුක්ෂේ අප්පනිහිත විමුක්ෂ යන ත්‍රිවිධ විමුක්ෂයන් යනාදී උත්තරී මනුෂ්‍ය ධර්මයන් සේවනය කළ බැවින්ද සසර ගමනට හේතු වන එකසිය අටවද ඇරුම් වූ තෘෂ්ණාව වමාරා නිර්වාණ අමෘතය වළඳා භව ගමන අවසන් කළ බැවින්ද භගවානං වනසේක ගරු කටයුතු අර්ථයෙන්ද භගවානං වනසේක රාගය බිඳලූ බැවින්ද දෝෂය බිඳලූ බැවින්ද මෝහය බිඳලු බැවින්ද මානය බිඳලු බැවින්ද දිට්ඨිය බිඳලු බැවින්ද කෙලෙස් කටු බිඳලු බැවින්ද භගවානං වනසේක අනුත්තර ධර්ම රත්නයේ භජනය කළ බැවින්ද විභජනය කළ බැවින්ද භගවානං වනසේක භවගමන අවසන් කළ බැවින්ද භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා ඇති බැවින්ද භගවානං වනසේක අල්ප ශබ්ද වූ අල්ප ഘോഷාත්තා වූ මිනිසුන්ගේ හැසිරීමෙන් තොර වූ ධ්‍යාන භාවනාවට සුදුසු අරණ්‍ය සේනාසනේ වනප්‍රාන්තයන් භජනය කළ බැවින්ද භගවානම් වනසේක චීවර පින්ද පාත සේනාසන ගිලන් පසේ ප්‍රනීතව ලබන බැවින්ද භගවානම් වනසේක අර්ථ රස ධර්ම රසේ විමුක්ති රස අධිශීල අධිචිත්ත අධිප්‍රඥා ධර්ම ලාභී බැවින්ද භගවානං වනසේක සතර විද ඥාන ධර්මයන්ද සතර විද බ්‍රහ්ම සමාපත්තීන්ද සතරක් වූ අරූප සමාපත්තීන්ද අෂ්ඨ විමෝක්ෂයන්ද අෂ්ඨ අභිභායතනයන්ද නව අනුපූර්ව විහාර සමාපත්තියද ලාභී බැවින් භගවානං වනසේක දස සංඥා භාවනාද දස කසින සමාපත්තිද ආනාපාන සති සමාධියද දස අසුබ සමාපත්තියද ලාභී බැවින් භගවානං වනසේක සතර සතිපට්ඨානයද සතර සම්‍යප්ප්‍රධාන වීරියද සතර රිද්ධිපාදයද පංචවිධ ඉන්ද්‍රිය ධර්මද පංචවිධ බල ධර්මද සප්තවිධ බොජ්ජංග ධර්මද ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයේද ලාභී බැවින් භගවානම් වනසේක දස බල ඥානයේද චතු විසරද ඥානයේද චතු පටිසම්භිදා ඥානයේද ෂඩ්විද බුද්ධ ධර්මද සත් අභිඥාවන්ද ලාභී බැවින් භගවානං වනසේක මෙසේ අනන්ත ගුණ වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතයේදී පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු සාඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ගෝපනයිකෝ පච්ඡන්තං වේදි සම්බෝ විඤ්ඤෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විසින් ජය සිරිමා බොමදදී අවබෝධ කොට වදාලා වූ සපර්යාප්තික නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයේ මුලමැද අග යහපත් බැවින්ද අරිත සම්පන්න යංජන සම්පන්න ਸਰව සම්පූර්ණ සුපරිසුද්ධ ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ වන බැවින්ද සාඛාතනං වනසේක තම තමා විසින්ම මේ ජීවිතයේදීම අවබෝධ කළ යුතු වන බැවින් සම්දිත්තික නම් වනසේක සතර මාර්ග කුසලයට අනතුරුවම සතර ඵලය ගෙන දෙන බැවින් අකාලික නම් වනසේක මෙහි එව මේ බලවයි දක්විය හැකි වූ විද්‍යමාන ගුණ ඇති බැවින් ඒහි පස්සික නම් වනසේක සතර මාර්ග සතර ඵල ධර්මයන් උපදවා ගැනීම වශයෙන්ද නිර්වාණ ධර්මය අරමුණු කිරීම වශයෙන්ද සිතින් උපනයනය කළ යුතු බැවින් ඕපනයික නම් වනසේක භාවිතා කළ ප්‍රඥාව ඇති ඥානවන්තයන් විසින් තම තමාගේ නැන පමණින් අවබෝධ කළ යුතු වන බැවින් පච්චත්තං වේදි සම්බෝ විඤ්ඤුහි නම් වනසේක මෙසේ අනන්ත ගුණ ඇත්තා වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකස්සාති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පැමිණියා වූ අෂ්ඨාර්ය පුඤ්ගල මහා සංඝ රත්නයේ සම්්‍යක් මාර්ගයට පිළිපං බැවින්ද අනුලෝම මාර්ගයට පිළිපන් බැවින්ද අවිරුද්ධ මාර්ගයට පිළිපන් බැවින්ද අපන්නක මාර්ගයට පිළිපන් බැවින්ද මධ්‍යම ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද සුපටිපන්න නම් වනසේක ඍජු මාර්ගයට පිළිපන් බැවින්ද චන්ද්‍ර රේඛාවංකයක් චන්ද්‍ර රේඛාවංකය වැනි වංකයක් නැත්තා වූ අවංක මාර්ගයට පිළිපන් බැවින්ද ගෝමුත්තර වංකයක් වැනි වංශයක් නැත්තා වූ අකුටිල මාර්ගයට පිළිපන් බැවින්ද නංගල සීස වංශයක් වැනි වංශයක් නැත්තා වූ අජිම්හ මාර්ගයට පිළිපන් බැවින්ද ඒකායන ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද උජුපටිපන්න නම් වනසේක නිර්වාණගාමිනී ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද උපාය මාර්ගයට පිළිපන් බැවින්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන් බැවින්ද නෛර්යානික ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද ඥාය පටිපන්න නම් වනසේක ගරු කටයුතු මාර්ගයට පිළිපන් බැවින්ද බුහුමං කටයුතු මාර්ගයට පිළිපං බැවින්ද බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගමන් ගන්නා ලද අනුයාත මාර්ගයට පිළිපං බැවින්ද චන්ද්‍රෝපම ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද නාලක ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද තුවටක ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද රතවිනීත ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද සල්ලේක ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද චතුපච්චය සන්තෝෂ භාවනාරාමතා දීපක මහා ආර්ය වංශ ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද සාමීචි පටිපන්න නම් වනසේක යදුම් සිය ගණන් දුර සිට පැමිණද හිරිනමන පරිත්‍යාගයන් මහත්ඵල කරදෙන බැවින් ආහුනේය නම් වනසේක නෑද හිත මිතුරන් උදෙසාද රජමැති ඇමති උදෙසාද දෙවි බඹුන් උදෙසාද පිළියෙල කරන ලද ආගන්තුක සත්කාරයන් මහත්ඵල කර දෙන බැවින් පාහුනේය නම් වනසේක තමන් උදෙසාද අනුන් උදෙසාද මෙලව පරලව උදෙසාද සුගතිය නිවන උදෙසාද පිරිනමන දාන දක්ෂිනාවන් මහත්ඵල කර දෙන බැවින් දක්ඛිනේ සම්වනසේක දොහොත් නංගා වැඳීමෙන් පවා ලොවී ලෝතුරා සම්පත් ගෙන දෙන බැවින් අංජලි කරණීය නම් වනසේක සදේවක ලෝකවාසීන් හට ලොවි ලෝතුරා සම්පත් නිලා ගැනීමේ උතුම් පින්කෙතක් වන බැවින් අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සේනම් වනසේක මෙසේ අනන්ත ගුණ ඇත්තා වූ මහා සංඝ රත්නයට මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතයේදී පූජා කරමි පූජා වේවා පියෝච ගරු භාවනියෝ වත්තාච වචනක්ඛමෝ ගම්බීරං ච කතං කත්තා නෝ චත්තානේ නියෝජයේති සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හේයින්ම ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ජඹුරු දහම් කතා කියා දෙන්නා උදේ අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නා වූදේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු මාගේ සිත කය වචනයෙන් සිදු වූ සියලු පමාවරදට බුද්ධ රත්නයේ මට සමාවන සේක්වා ධර්ම රත්නයද මට සමාවන සේක්වා සංඝ රත්නයද මට සමාවන සේක්වා ආර්යයන් වහන්සේලාද මට සමාවන සේක්වා කල්යාණ මිත්‍රයන් වහන්සේලාද මට සමවන සේක්වා සාදු සාදු සාදු මම වෛර නොවෙමි තරහ නොවෙමි නිදුක් නිරෝගී වෙමි සුවපත් වෙමි මාමින් මාගේ ආචාර්ය උපාධ්‍යාය මෞපිය හිත සත්වයෝද නදහත් සත්වයෝද වෛරී සත්වයෝද වෛරනු වෙත්වා තරහනු වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මෙම විහාරයේහිද මෙම ගොදුරු ගමෙහිද මේ නුවරෙහිද මේ මහා දීපයෙහිද මේ සක්වලෙහිද ඉසුරු ජනයෝද ප්‍රභූවරයෝද සීමස්තක දෙවියෝද සියලු සත්වයෝද වෛරනු වෙත්වා තරහනු වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නගෙන හිර දිශාවෙහිද දකුණු දිශාවෙහිද බටහිර දිසාවෙහිද උතුරු දිසාවෙහිද නැගෙනහිර අනු දිසාවෙහිද දකුණු අනු දිසාවෙහිද බටහිර අනු දිසාවෙහිද උතුරු අනු දිසාවෙහිද යට දිසාවෙහිද උඩ දිසාවෙහිද සියලු සත්වයෝද සියලු ප්‍රාණීහුද සියලු භූතයෝද සියලු පුද්ගලයෝද සියලු ආත්ම භාවත්වෝද සියලු ස්ත්‍රීහුද සියලු පුරුෂයෝද සියලු ආර්ය යෝධ සියලු අනාර්ය යෝධ සියලු දෙවියෝද සියලු මිනිස්යෝද සියලු විනිපාතික සත්වයෝද වෛරනු වෙත්වා තරහනු වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාගේ මෙම ශරීරයේ සංරිදී මුතුමැණික් වෛදුරෙන් ආදී වසිනා රත්නයන්ගෙන් සදුනක් නොවේ කෙස්ලොම් නියදත් සම්මස්නාර ඇට ඇට මිදුළු වකුගඩු අදමසේ අක්මාව දලඹුව ඇලදිව පපුමසේ බඩවැල අතුණු බහං නොපැසුණු ආහාර පැසුණු ආහාර මලේ හිස් මොලේ හිත සෙමසරව ලේදාදිය මේද තෙල කඳුළු බුරුණු තෙල තෙල සොටු සඳ මිඳුළු මුත්‍රයන අතිශයින් පිළිකුල්ලු පරම දුර්ගන්ධ වූ දෙතිස් කුණපයකින් සදුනා වූ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපඤ්ඤිත්වා නිරුඤ්ජන්ති තේසං ූප සමෝසුකෝති සයිස්ථාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තෝය ඉපිද නිරුද්ධ වන්නාහ ඔවුන්ගේ සංසිඳීම නම් වූ ශාන්ත නිර්වාණ ධාතුව ඒකාන්ත සුවයක් වන්නේය අද්දුවං ජීවිතං දුවං මරණං අවස්සං මයා මරිතම්බං මරණ පරියෝසානං මේ ජීවිතං ජීවිතං අනියතං මරණං නියතං මරණං නියතං ජීවිතය අස්තිරය මරණය ස්ථිරය ඒකාන්තයෙන් මා විසින් මරණයට යා යුතුය මාගේ ජීවිතය මරණයෙන් කෙලවර වන්නේය ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය මහා සුලං හමන තැනක දැල්ලූ පහම් සිලුව කොයි වේලේ නිවෙන්නේ දැයි කිව නොහැක්කේය එමෙන් ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය නයිහතු කකුලේ මතුවෙන ගමනේදී මුදුනින් පස් බිඳක්ගෙනම පොළොවෙන් නැගෙන්නාසේ මේ මරණය ඉපදීමත් සමගම පසුපස ලුහු බැඳගෙන ආවේය දැන් දැන් මරන්නේ මෙයි ඔසවාගත් කඩුවක් නැති නපුරු වදකයෙකුසේ මේ මරණය මා මරණු පිණිස හැම වෙලෙහිම ඉදක් සොයමින් සිටින්නේය ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය සකල සම්පත්තිය වනාහි විපතකින් කෙලවර වන්නේය උදා වූ හිරු මණ්ඩලේ නොනවතීම බැස යන්නාසේ මේ ජීවිතයද මරණයෙන් බිඳී යන්නේය ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය මේ ජීවිත මහා යසස් නැති රජවරුද මහා පිනති සිටුවරුද මහා බලති වීරයෝද බුදු පසේ බුදු මහරහත් උතුමෝද මරණයට පත් වූහ එසේනම් මාවන්නං ගැන කවර කතාද ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය මේ ජීවිතය මරණයට පමුණුවන්නා වූ නොයෙක් සිය ගණන් රෝගයන්ටද බාහිර උපද්‍රවයන්ටද සාධාරණය ඒ අනේක හේතුවෙන් දැන් දැන් වූද මරණය ළඟා විය හැකියේ ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය මිනිසුන්ගේ ආයුෂය අල්පය ස්වල්පය අබලය දුබලය විදුලියක් මෙන්ද දිය බුබුලක් මෙන්ද තන අග පිනිබිඳක් මෙන්ද දියෙහි ඇඳි ඉරක් මෙන්ද වහා මැකී යන සුළුයේ ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය ජීවත් වන කාලයද මරණයට හේතුවද මරණ වේලාවද මරණ තනද මරණින් මතු උපදින ලෝකයද යන මේ කරුණු පසේ දැනගත නොහැකිය කොයි වේලේ කොතනකදී කවර කලක කුමන කරුණකින් කෙසේනම් මරණය වන්නේ දැයි නියම නැති බැවින් ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය පරමාර්ථ වශයෙන් සත්වයන්ගේ ජීවිතයේ පවත්නා වූ කාලයේ ඊ타ම ස්වල්පයේ එක චිත්තක්ෂණයක් පමණ කෙටි කාලයක්ම ජීවත් වන්නේය සත චක්‍රයේ පෙරලෙන්නේද නැවතී සිටින්නේද නිම්වලල්ලේ එක් ප්‍රදේශයකිනි එමෙන් සත්වයන්ගේ ජීවිතයේ එකම චිත්තක්ෂණයකින් පවත්නීය එම චිත්ත චිත්තක්ෂණය නැති වූ කල්හි මරණය වන්නේය ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය පරමාර්ථ වශයෙන් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බින්දි බින්දි පවත්නා වූ නාම රූප පරම්පරාව හැර සත්වයෙක් නැත පුද්ගලයෙක් නැත ආත්මයක් නැත සත්ව පුද්ගල ආත්ම යනු ලෝක සම්මුති විවහාරයයි පරමාර්ථ වශයෙන් ඇත්තා වූ චිත්ත චෛතසික භූත රූප උපාදා රූප යනමේ නාම රූප ධර්මයෝ සත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් හිස්සෝය නিত্য සුභ සුඛාදී සාර ගුණයෙන් තොර වූය ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳි බිඳි යන්නෝය ගංගා ජලයක් මෙන්ද ප්‍රදීපාලෝකයක් මෙන්ද වැලනු කැදී පරම්පරාවසයෙන් පවත්නෝය හේතු ප්‍රත්‍යයන් නිසා සිටින්නෝය ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපවත්නා බැවින් අනාත්මයෝය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ මෙම ස්කන්ධ ලෝකය හැර මෙම නාම රූප සමූහය පීලන සංකත සන්තාප විපරිණාමාර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය ඒ දුක්ඛ සත්‍යය උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග පලිබෝධාර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ ශාන්ත නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධ වීම පිණිස භාවනා වශයෙන් වැඩිය යුතුය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නියාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය මාගේ භාවනාමය කුසලයේ මෙම චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු